2785 දෙනෙක් අපරෝධනාලේ අය කරනවා. නමුත් තාවලිත කිසිම ගොවියෙකුට මේ පොරේ සඳහා බිලක් ලබා දෙන්නේ නැහැ. ඒ හේතුන් මත අපේ වගාවල් පාඩු අවස්ථාවේදී අපිට යා වංගයක් ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ මේ බිල පමණක. ඒ පමණක් නෙවෙයි මේ පෞද්ගල මාස්කන්නේ විවිධ දීගත අවස්ථාවේ අපේ ගොවියෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. මේ පොහොර කිලෝ දෙකේ හිතුවේ. අපේ පොහොර කිලෝ එකකට සජීවයෙන් රුපියල් 1.50 මුදලක් අය කරන රක්ෂණ රාශියක් වශයෙන්. නමුත් මේ රක්ෂණ රාශිය අය කරන මේ ඉස්තරයක් වාර්ත බොහොමත් ඉතියක් අපිට බැලෙන්නේ නැහැ. මේ රක්ෂණ රාශිය අය තියෙන්නේ පොහොර බිලේ. මේ පොහොර බිල ලබාලි බිලගෙන් අපිට සිදුවලා දිනේ ඇත්තටම පැහැදිලි වංචාත්මක වෙනවා පිළිගන්නවා.